නැත්නම් ශාසනය ඉගෙන ගන්නකොට මේ ප්‍රශ්නයක් තියෙන බව දැනගන්න ඕනේ. කතමේ ච ධම්මා භාවේතබ්බා ඒ මොකද එහෙම උත්තරයක් තියෙනවා. මේ ශාසනයේ වැඩි යුතු කාරණා හයක් කියලා බුද්ධ දේශනාවේ මත අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ඒකට ප්‍රශ්නේ සාරිපුත්‍ර සාන්තිය හදලා උත්තරේ කියලා දෙන්න ඕනකමෙන් පන්තියෙන් ඇවිල්ලා ටීචර් අහනවා වගේ මේ වැඩි යුතු ධර්ම හය කියලා ප්‍රශ්නයක් තියෙනවා දන්නවද කියලා වගේ. ඒ ප්‍රශ්නේ ගැන දන්නවා කියන මම චක්ක උත්තරේ අහන්නේ. ඒ මොකද ස්වාමීන් වහන්සේ මම උත්තරේ දෙන්නේ. ඊට පස්සේ අහනවා මොකක්ද ඊ කියලා. තමන් වාසිය මහලා සඳහන් කරන නම් වශයෙන් බුද්ධජානසිකේ ගුණස්කන්ධය බුද්ධහනුස්සතිය වශයෙන් වඩන්ඩ භාවිතා කරන්න බහුලීගත කරන්න නිතර හුරු පුරුදු කරන්න ඒ වගේම ධර්මයේ ගුණ ස්වකහත ආදී ඒව වැඩි යුතුයි අනුස්සති ඨානයක් නැවත නැවත සීකල යුතු සතිය පැවැත්විය යුතු සතිය ස්ථාපිත කළ යුතු තැන ඊට සංඝ ගුණ සුපටිපන්න උජුපටිපන්න ආදී සංඝ ගුණ එතකොට අපි ඒ ටික මතකයේ තියෙන අපට අපි පන්සල් ගියාම <coughs> ඉස්ලාම කියන ગાතා ඉතිපිසෝ භගවරහන් සම්මා සම්බුද්ධ කියන ඒ බුදු ගුණ නාමය සංඝ දහං ගුණ නාමය සංඝ ගුණ නාමය කියලා ඒ සූවිසි මහා ගුණේ ඒක නිතරම සී කරන්න වටන දෙයක්. මොකද ඒව සීන කරන හැම වෙලාවෙම හිත තියෙන අකුසලයක. එහෙම නැත්තම් කියනවා තමන්ගේ සීලේ සී කරන්නයි කිය. මම කොච්චර අමාරු වෙන්ද මේ පිරිසුදුකමක් රකින්නේ, සීතලකමක් රකින්නේ, සભ્યත්වයක් රකින්නේ, මනුසකමක්, මහත්ම ගතියක් රකින්නේ කියලා ඒ තමන් වඩන සීලේ සී කරන්නේ නැති හැම වෙලාවෙම දුස්සීලව තමයි හිත පවතින්නේ. ඊට අමතරව අද ඔය මතක් කරපු දෙක ඡාගානුස්සතිය ඒ කියන්නේ Taman දේවල් දීපු අවස්ථාවල් අනිත් එක්ක හදා බෙදාගත් අවස්ථාවල් එහෙම නැත්නම් සමජීවිකතාවයේ පවත්වපු අවස්ථාවල් ඒ වගේම සඳහන් කරනවා දේවතානුස්සති Taman වගේම ඒ වගේ දේවල් කරලා දැනට ඒ දිවසිරි දෙවිතිරි සැප විඳින දෙවියවරු මේක දාන දැනගෙන ඒත්තෝ හොරකම් කරලා ගන්නවට වැඩිය දෙන්න උත්සාහ කරනවා සතුන්ට කරදර කරනවා වෙනුවට මෛත්‍රී වඩනවා එම කරපුවාම පවතින තලය තමයි දේව නිකාය. ඉතින් දේව නිකාය ශ්‍රීපත් කරන්න කියන නැත්නම් හිත තියෙන අපාය තමයි. නැත්නම් අසුර නිකාය තමයි. නැත්නම් තිරිසන් ලෝකේ තමයි. ඉතින් ඒක නිසා මේ හයේම තියෙන ලෝකේ තියෙන සුන්දර තැන් හයක් කතා කරලා කියන ඕක ගැන කතා කර කර ඉන්න හිත හිත ඉන්න නැත්නම් කක්කාවේ තමයි මේක දුවන්නේ. නැත්නම් යන්නෙම අසුචියට. ඉතින් සමේක නැවත නැවතත් හොඳ තැන් හයක් මතක් කරලා දීලා මේකම ජප කර කර ඉන්න කියනවා. මේකම ජප කරන්නේ නැති හැම වෙලාවෙම නැත්නම් ජප කරනවා කියන එක අදහස් කරන්නේ සතියේ ළම සිටනවා කියන එක. ඒ කරන්නේ නැති වෙලාවේ මේකේ හොදලා ගන්න දෙයක් නම් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා පත්‍රයක් අරගෙන බලන්න රේඩියෝ එකක් අහන්න තියෙන්නෙම ලෝකේ වැරදි. තියෙන්නම අර යවරකම් කරා මේ ආයිසි දූෂණය කරා මේ මේ වැඩ කරනවා ලෝකේ තියෙන ඒකට හරිය ආසයි මිනිස්සු ඕනම චිත්‍රපටයක මේ මිනි මරුම් වැඩනම් වෙඩි තැබීම් මැරිනම් එහෙම නැත්නම් ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පෙන්නනවනම් පුදුම සෙනගක් ඉන්නේ අනිත් චිත්‍රපටි බලන්න කැමති නැහැ ඒ මොකද අපි ස්වභාවයෙන්ම බීජ බීජණයට කැමති ස්වභාවයෙන්ම දරුණු දේ දකින්න කැමතියි ඒක නිසා අද පොඩි ළමයිගේ සෙල්ලම් අතර ගොඩාක් තියෙන යුද උපකරණ. යම්මල දාතලා පියදම් කරන ඒවට සල්ලි. ඒක ලියලා සෙල්ලමට හරි තුවක්කු හරියට තාත්තගේ කැවුත්තට එල්ල කරන තමයි දරුවා නිකමට පුරුදු වෙන්නේ. ගෙනාවු ගමන් තුවක්කුව හරියටම තාත්තට එල්ල කරන්න පුරුදු වෙලා තමයි ඌ ටාගට් කරන්න ඉතින් තමයි. ඒ වෙනත අම්මට. ඒ තරමටම මේ ලෝකේ තියෙන නපුර පැතිරෙන නිසා බුදුරජාණන්සේ මේක සඳහන් කරේ මේ අද තියෙන ලෝකේ දැකලා නෙවෙයි එදත් එහෙමමයි. ඉතින් ඒක නිසා අපි මේ කතා කරපු බුදුගුණ අපිට පුළුවන් ද බුදුගුණක් කතා කරලා ඉවර කරන්න. ඉතින් අර බුදුහාමුදුරු කියපු නිසා අපි අරහං ආදී බුදුගුණයක් අරගෙන එහෙම නැත්නම් සුවක්ඛත ආදී දහං ගුණයක් අරගෙන එහෙම නැත්නම් උජුපටිපන්න සුපටිපන්න වගේ බුදුරජාණන්සේගේ සංඝයාගේ ගුණ සාකච්ඡා කරනකම මම බැලුවා අපිට මේ බුදු ගුණයට කිට්ටු කරන්න පුළුවන්. අපිට මේ දහම් ගුණය ඇතුළත <coughs> චේතිය කරයක් වාගේ වඩන්න පුළුවන්. මුල යහපත් මැද යහපත් අග යහපත් දේ අග යහපත් දේට මගේ ජීවිතේ කිට්ටු කරන්න පුළුවන්. ඒ සංඝයා වහන්සේලාගේ ඒ පවතින සංගුණ කොයි තරම් දුරට <coughs> මන්තුරු තියෙනවා. එහෙම නැත්නම් මේ කරන බණ භාවනා කටයුතු නිසා වැඩෙනවද? ඊට පස්සේ අපි ඊයේ සාකච්ඡා කරා. අපි දැනට ආයාසයෙන් අමෝරාවෙන් අමාරුවෙන් රකින්න මේ සිල්පද නැවත නැවත සීපත් කිරීම හඳහා සීපත් කිරීම හරහා අදි සීලයකට යන්න පුළුවන්ද කියලා. ආන්න එහෙම කරනකොට උගාක් වෙලාවට බුදුගුණ දකින්නට ඈත ඉඳලා සූර්යාට කිට්ටු කරනවා වගේ අපිට බයක් ඇති වෙනවා. ඒකට දහම් ගුණ කියනකොට හිතනවා ඒකට ගෞරවණීය ගරුභාවනීය තත්වයක් බය සම්ප්‍රිත ගෞරව සම්ප්‍රිත බයක් ඇති වෙනවා. අපිට ධර්මයේ සම්බන්ධ කරගන්න බෑ මොකද ඒ තරම් අපි මේ නීච කුලීනයි එහෙම නැත්නම් නරපණුව කියලා හිතා ගන්න. සංඝයා කියන කොටත් ඇති කරගෙන තියෙන චිත්‍රය ඒ වෙනමම ඉපදෙනකොටම පැවිදි වෙලා ඉවිල්ලා වගේ කියලා මම හිතන්නේ. ඉස බාගෙනම කෝස් මේ සිවුර දාගෙනම ආවයි කියලා. පිස්සු ඔය ඔක්කොම ඔයගොල්ලෝ වගේ තමයි. ඉඳලා තමයි පැවිදි වෙලා තිනොත් එහෙම හිතෙන්නේ නැහැ. පැවිදි වෙච්ච ගමන් වෙන භාෂා විවහාරයක් වෙන ආකල්ප සම්පත්තියකට ගිය නිසා සංඝයා කෙරේ අපි ලොකු වෙනසක් ඇති කරගන්නවා. සීල ගැන ගත්තට පස්සේ අපි සීලානුස්සතිය කැමැති උත්තරම ගරු ඇත්තන්ගේ සීලය සලකනද නැත්නම් මේ මයි ළඟ තියෙන සීලයයි මේ කතා කරන්න කිව්වහම ඒකට ඉච්චර කැමැති නෑ. මයි ළඟ තියෙන සීලය බොහොම බාල එකක් නේ. එහෙමද සීලෙ මෙහෙමයි කියලා අනුන්ගේකට තමයි අපි ඈතට යන්න හදන ඒ තරම්ම තමන් පිළිබඳ ද්වේෂයක්. එතෙන් තමන් පිළිබඳව අව탁සීරුවක් හීනමානකින් තමයි ලෝකයා දිගටම පෙළෙන්නේ. ඒකේ නෑ මේ ඥාන පිටින් ભેදයක්. කොයි කෙනත් අර හීනමානෙන් පෙරෙනවා. නමුත් මේ ඡාගානුස්සතියට ආපුවාම ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ඡාගය ත්‍යාගය වැඩියෙන් තියෙන්නේ පැවිද්දෝ අතර ගිහියෝ අතර. ගිහියෝ දෙන තියෙන්නේ සංඝයා ජීවත් වෙන්නේ. ඒ නිසා සමහරු තමන් කරපු දන් දීපු දේවල් සීපත් කරන්ඩ සීපත් කරලා ඡාගානුස්සතිය යනකොට ඒකේ සමීපස්ත බවක් දකිනවා. මම දන් දීලා තියෙනවා මේ මේ විදිහට කරලා තියෙනවා පින් පොතක් ලියලා තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා මේ සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ නිසා මේ ඡාගානුස්සතිය ලංකාව වගේ රටවල් වල බොහෝම පැතිරලා ගියා. ඒකට හොඳ නිදර්ශනයක් තමයි ඔය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේ දෙවෙනියට දේශනා කරේ ඔය පේතවත්තු විමාන වස්තු. പ്രേතවත්තු විමානවත්තු කියලා කියන්නේ ඒ ඒ පිංකම් කරපු යත්තන් හම්බෙච්ච විමාන මේ මේ විදිහේ සැප සම්පත් ලැබුණයි කියන එක ලංකාවේ මිනිස්සු එදත් කට අරගෙන ආගෙන ඉඳලා තියෙනවා. പ്രേතවස්තු කියලා කියන්නේ දැන් නොදීම නිසා ඇතිවෙච්ච ආදීනවා. ඉතින් ඒක ලංකාවේ සංස්කෘතිය හදන්න ගොඩාක් බලපෑවා. මේ මේ පුංචි පුංචි දේවල් මෙහෙම පූජා කරපුවාම මේ මේ සම්පatti ලැබෙනවා කියන එක අත්තම මුණුපුරාට මිනිබිරිටත් කියවනවා. ඉතින් මේක අපි කොච්චර දුරදිග ගියාද කියනවනම් අපි ලෝකයේ වැඩියෙන්ම ආගන්තුක සත්කාරය කරන රට බවට පත් වෙලා තියෙනවා. කිසිම ගමක කිසිම රටක ලංකා ඉතිහාසය පුරා එක එක්කත් මේ වෙනකොට බඩගින්නේ මැරිලා නැතිලු. ඒක ඉතිහාසගත කාරණාවක්. මොකද ගියක් කිට්ටකෝ අහලගම් හතක කවුරු හරි බඩගින්නේ මැරනොත් ඒක විලිලැජ්ජාවක් ලාංකිකයෙකුට. බොක්කේ තියෙනක හරි දෙනවා. පිටරටක මැරිලා හත් දවසක් ගිහලා ගඳ ගැහුවත් බලන්නෙත් නැහැ. කද්දාකත් බැලිලක් නැහැ. බැලුවොත් වෙනම නඩුවක් ඒක. ඒ නිසා අල්ලපු ගෙදර මැරුණාට මේ ගෙදර මිනිස්සු දන්නේ නැහැ. ඒ තරම්ම අමතර ලෝක තියෙන. ඉතින් ඒ නිසා මේ ඡාගය සමහර විටක ඡාගානුස්සතිය තෑගිදීම පිළිබඳව ඡාග කියන ත්‍යාග කියන වචනය. අපි මේ දාණයට දාගෙන තියෙන. ඉතින් අපිට කල්පනා කරන්න පුළුවන් අපි කොච්චරක් දවසකට දන් දෙනවද? චීවර වශයෙන්, පින්ඩ වාස වශයෙන්, සීනාසන වශයෙන්, ගිලම්පස වශයෙන් ඒකේ කාටත් අයිතියක් තියෙනවා. ලාංකික බෞද්ධයාගේ ඕනේ රටකට ගිහිල්ලා බලන්න ඕනේ රටක තියෙන ඕනෙම ಜಾති පන්සලකට ගිහිල්ලා බලන්න සිංහල බෞද්ධය තමයි දාන ටික දෙන්නේ. අනික ගොල්ලෝ ඇන්ලොප් එකක් දීලා යනවා. ඒකේ ඩොලර් ටිකක් තියෙනවා. ඉතින් හාමුදුරුවෝ නම් වැඩි කැමති දානට වැඩි ඇන්ලොප් එකට. <laughs> හරි hina යනවා එනකොට. නමුත් කෙසේ නමුත් තඹපු බත් ටිකක් දෙන්නේ අපේ මනුස්සයා විතරයි. වෙන කිසිම කෙනෙකුට එහෙම ගතියක් ඇත්තේ නැහැ. ඒක හරියට උකුලට අරන අම්මා තනින් කිරි දෙනවා වගේ වැඩක්. ආ මේ සල්ලි අරන් ගිහලා ලක් පෙට්ටියක් හදාන බීපන් ගිහලා සල්ලි දෙන එක නෙවෙයි. ඌ කිරි ටික දෙනවා අම්මා. ඒ වගේ තමයි සිංහල බෞද්ධයා කිය ඕන තැනක පේන්න තියෙනවා. ඒ සංඝයා වහන්සේ කුල දේවතාවුන් වශයෙන් සලකගෙන අවශ්‍ය දෙනවා. ඒක ජාත්‍යන්තරත් පේන තියෙනවා ලංකාවේ පේන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඡාගානුස්සතිය කන පිනවනවා උගෝ දෙනෙක් කැමති. ඒක කියන්නත් කැමති. මම මෙච්චර මෙච්චර දන් දීලා තියෙනවායි කියලා. නමුත් ඒ සංස්කෘතික ගතික ලකුණක් තමයි සරුවච්චන්හන්සේ මේ ඡාග කියන වචනේ අනුව දේශනා කරපු ධර්මයේ අඩියම කොටස තමයි ওই දානේ කියන එකෙන් අදහස් වෙන්නේ. අපි මේ සාමාන්‍ය දෙන මේ මාළු 32ක් එක්ක දෙන දානි. ඡාග කියන්නේ ත්‍යාගය. ත්‍යාග කියන වචනේ ඕනම දෙයකට දාන්න පුළුවන්. රූප අරූප හැම වස්තුවකටම දාන්න පුළුවන්. ඒ නිසා ත්‍යාග කියන වචනේ දාණයෙන් පටන් ගත්තට ඉවර වෙන්නේ නිවනේ. ਸਰවඥාන්සිකේ ගතියක් තියෙනවා. නැත්නම් ආවේනික ලක්ෂණයක් තියෙනවා. නොදන්න කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් Taman ඉදිරියට ආවට පස්සේ එයාට ආනුපුබ්බී කතාවෙන් තමයි සංග්‍රහ කරන්නේ. මේ ගැඹුරු ධර්ම කියන්නේ යන්නේ ආරම්භක ආගමනුකූල හැඟීමක් ඇතිකරන දාන කතාව තමයි දෙන්නේ. ඒ නිසා ඒකෙන් ඒ ත්‍රිපිටකයේ තියෙන දාන කතා ටික ඔක්කොම එකතු කරලා මේ හාමුදුරුන්ට දාන දෙන දායකයන්ට බණ කියන්න පොතක් හදලා තියෙනවා. ඒකේ තියෙනවා දාන වර්ග එක එක ක්‍රමයට ඒ නිසා අපි බණ කියන්න පුරුදු වෙනකොට ඒ පොත බලලා ඒකේ තියෙන මුළු ත්‍රිපිටකයේම තියෙන ਸਰවචනන්තේ දන් දීම හුවා දක්වපු එහෙම නැත්නම් අපි මේ බත් ව්‍යංජන දන් දීපු අවස්ථාවල් සීනාසන දන් දීපු අවස්ථාවල් බෙහෙත් පිළිකර දන් දීපු අවස්ථාවල් චීවර දන් දීපු අවස්ථාවල් දින දින වේලාවට ගැලපෙන බත් අනු මාත්‍රක අපි ගන්න ඒකේ ඒ පොත මේ සාමනීර මට්ටමේදී උගන්වනවා බණ කියන්නේ නමුත් ඒකේ අවසානයේ යනකොට අර සරුවචන්සේ පෙන්වන දානුපුබ්බි කතාව තමයි මේ පොත කොට ගෑවිලා තියෙන්නේ. ඉතින්නේ දාන කතාව තමයි. එතන දාන කතාව කියන්නේ තම සතු වස්තුව නොදන්න කෙනෙකුට කර්මේ සහ කර්මඵලය අදාහගෙන දෙන එක. අපේක්ෂාවෙන් නෙවෙයි තම සතු වස්තුව දන් නොදන්න කෙනෙකුට මේ තමන්ගේ දරුවට දන් දෙන එක ඒක දානයක් කියලා අපි ගන්නෑ. ඒක දායාද කියලා කියනවා. නොදන්න කෙනෙකුට කර්ම සහ කර්මඵලය දහන දෙන එක. ඉතින් ඒකේ එක එක එක එක වර්ග දියුණු කරගෙන අවසානයේදී මේ නිවන හඳුන්වන්නේත් ඡාග, පටිනිසග්ග, මුත්‍ති, අනාලයෝ කියන වචන හතරෙන්. එතකොට දීමක් කරනවා හැබැයි මේ ආමිෂය නෙවෙයි. දැන් මේ අපි දන්නේ ආමිෂයි. ආමිෂය දෙනකොට කරනවා ඡාග කියන තැනින් දනක දාන කතා. ඊට පස්සේ සීල කතාව බුදුජානන්සේ කරනවා. සීලයේදී දෙන්නේ අභය. අපි බයේ ඉන්න සතෙක් මැරෙන්න ඉන්න සතෙකුට අභය දෙනවා. හොරකම් කරනවා වෙනුවට වස්තු හිමයට අභය දෙනවා. එතනින් ගියාම කාම මිත්‍යාචාරය කරමින් කාම වස්තු හිමියට බයක් ඇති කරන වෙනුවට අභයක් ඇති කරලා දෙනවා. බොරුවෙන් කේලමෙන් හිස්සචෙන් පරසවචෙන් කාටවත් බයක් සැලීමක් ඇති කරන්නේ මත්පැන් පානය කරලා කාටවත් බයක් දෙන්නේ නැහැ. ඒකට කියන අභය දානය කියලා. ඒකත් දාන කතාවක්. ඒ වගේම ඒ සීලය අපි ඊයේ කතා කරා. ඒකෙදී රසවත් යනanse සඳහන් කරලා තියෙනවා අග්ග දානම් භික්කවේ මහා දානං ඒවං පානාති පාතෝ සතෙක් නොමර ඉන්නවා නම් දානයන්ගෙන් අග්‍රම දානීය අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පෝරාණා වංශඤ්ඤා අසංකින්නා අසංකින්න පබ්බා නසංකීති නසංකීසන්ති කියලා ಗುಣපද 9කින් වර්ණනා කරනවා කොච්චර දන්කන්දක් දන්කදක් පූජා කරනටත් වඩා ඒ සතෙක් වශයෙන් තව ජීවත් වෙන සතෙක් මරණය වෙනුවට ඒට අබය දෙනවා නම් චිත්තක්ෂණයකට ඒක ඒකෙන් ලැබෙන කුසලයේ අපමෙන්ජයි අපමානයි කියලා කියනවා. මනින්න කියන්න බෑ. ඒ වගේම අග්‍රයි කියලා කියනවා. රත්ත්‍ඤ්ඤයි කියනවා. චිර රාත්‍රඥයි. පෝරාණයි තාමත් පැරණි බුදුරු පවා මේක අනුගමනය කරලා තියෙනවා පෞරාණිකයි. අසංකින්නා මේ සතෙකුට අබේ දෙනවා තරම් මොනම දානයක්වත් වටින්නේ නැහැ කියලා කියන වචනය සංකර කරන්න බෑ. කාටවත් ඒක නෙවෙයි කියන්න බෑ. අසංකින්න පුබ්බා බුදුරජාණන්සේ පිටිපස්සට බලලා 512000 28ක් බුදුරු දැකලා කියනවා කිසිම බුදුරෙක් මේකට විරුද්ධව කතා කරලා නැහැ. සියලු දානයන් අතර මේ සතෙක් නොමර සිටීමේ නැත්නම් අබේ දානේ අසංගෙන නසංකීයති දැන් වර්තමානෙත් නැහැ මත්තර පහරින මෛත්‍රී බුද්ධ ශාසනෙත් ඕක වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා අපට දානවලදී සිව්පස දානීයට වඩා අබේ දානේ දෙන එක බුදුන්සේ සීල කතාවෙන් කියලා දෙනවා සීල කතා කියන්නේ මරන්න තියෙන අවස්ථාවක් සීලේ සලකලා නොකර නිකන් එනවා. ඊට පස්සේ කියනවා මේ වාගේ දාන සීල දෙක දැනගෙන කරනවා නම් ස්වර්ග සම්පත්තිය තන දේවතානුස්සතිය තියෙන. ඒ දෙවිවරුන්ට සීල, සද්ධා, ත්‍යාග, පඤ්ඤා, සුත එහෙම නැත්නම් දිව්‍යමය ආයු වර්ණ සැප බල නිකන් ලැබෙනවා. මොකද හේතුව මේ ජීවිතේ මේ දාන සීල දෙක කරලා වෙන ඉහළ ධානා මාර්ගඵල ලැබලා නෙවෙයි. ඊට පස්සේ කියනවා මේ තරම් දිව්‍ය සම්පatti ලබන්න පුළුවන් දාන සීලක නොකරන්නේ කාමයාට තියෙන ආසාව නිසා. කාමානං ආදීනවං ඕකාර සංගිලසං. ඇහැ පිනවන්න තියෙන ආසාව. එලිපිට හෝ රහසින්. කන පිනවන්න තියෙන ආසාව. විවිධ වර්ණ නාද රටාවලින්. ඒ වගේම නාසය පිනවන්න විවිධ ගඳ සුවඳ වලින්. ඒ වගේම කටපිනවන්න නැත්තම් මේ රසමස උළු වලින් කට කටපිනවන්න ඉතින් සත්ව මාංශ වළඳනවා ගොඩාක් දේවල් කරනවා. ඒ වගේ මේ කයපිනවන්න විවිධ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට වලට තියෙන ආසාව නිසා මේ හිතේ තියෙන වල් බూరు අදහස් ක්‍රියාත්මක කරන්න ගියාම දාන සීල කිරිබිම්මල් නැටි ගන්න පොඩි කරලා අපි ඇඟට නොදැනෙන්න සතුම් මරනවා. ගාහන දන්නේ හොරකම කොච්චරද කියන දන්නේ කාමීත්‍යචාරේ රූප බලන සද්ධාහන තියෙන ආතාව. එතනින් ගියාම බොරුව කේලම හිස් වචනේ එනත මේ මත්පැන් පානීය හෝ ඒ වගේ මදයට පමාදයට හේතු වෙන දේවල් ගාන දන්නේ ඒ නිසා කියනවා මේ තනම් බුදු කෙනෙක් ඇවිල්ලා මේ දානේ මේ සීලේ මෙන්න ස්වර්ග සම්පatti කියලා තිබ්බත් අපායට ගාන යන ගාන තමයි 100%ක්ම මේ නියපිටට ගත්ත පස් පිටක් තරම්වත් මිනිහෙක් මැරිලා ආයේ manuss ලෝකෙට එන්නේ නැහැ. ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාන හෙලකින් පල්ලට දැමුණට වගේ මරුණට පස්සේ යන්නේ අතෙන්නම තමයි. කොතෙන්ද? ගෙදර. තමන්ගේ ගෙදර වගේ තමයි අපාය. බය හිතෙනවා නමුත් බය වෙන්න දෙයක් නැහැ ගෙදර යනවා වගේ තමයි. මේක වුණාට පස්සේ ගෙදර කිල්ලෙන්න පුළුවන්. දැන් හෙටත් යනවනේ. ඒ සකගේ සදිසං. ඒ මොකද කාමයාගේ ඕකාර සංකීර්ණ ස්වභාවය මිනිස්සු වට ගන්න හැටි හිතා ගන්න බෑ. ඉතින් කාට හරි කියනවා මේ ටික දන්නවනම් බුදුසසුනේ කවුරු හරි ආපුවාම දාන කතා, සීල කතා, සග්ග කතා, කාමණං ආදීනවං ඕකාර සංකලේසං ඊට පස්සේ කියනවා නිස්සරණානිසංශ මේ විදිහේ දන්නවනම් මේ කාමයාගෙන් වෙන්වීම වස්තුකාම ක්ලේශකාම දෙකෙන් වෙන් වෙන එක. වස්තුකාමෙන් වෙන් වෙන එක තමයි අපි අඹදරුවන් අතාරිනවා කියන්නේ. හරක බාන අතාරිනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් නිශ්චල චංචල දීපල අතාරින. රත්තරම් මිනිමුතු අතාරින වස්තුකාම. නමුත් ඉඳගත්තර පස්සේ හිතට නැගෙන කාම ඡන්දේට කියනවා ක්ලේශකාමය කියලා. ඒක අතාරින්න බෑ. අපිට ඕනේ ඔක්කොමලා කියනවා වාඩුණාට පස්සේ අනේ මගේ හිත ඒකාග්‍ර වේවා අනේ මගේ හිතට කාමේ නහමක් කරදර කරාවා කියලා. නමුත් මොකද වෙන්නේ? ආස වුණාට වස්තුකාමයේ අතහැරියට ක්ලේශකාම අතාරින්න බෑ. එතකොට තේරෙනවා අපි මේක අතාරින්න මෙච්චර අමාරු බව දන්නේ මේ හිඳගෙන උත්සාහ කරපු නිසා. එහෙම උත්සාහ නොකර ගෙදර ඉන්නකොට කරන්නෙම ක්ලේශකාම වඩන එකනේ. වැඩිම වඩනවා. වඩලා වඩලා වඩලා මෙතන වෙල ඉඳගත්තට පස්සේ නතර කරන්න ආ දැන් තේරෙනවා දෙකේ වෙනස අඩු ගානේ මට නිකමට හරි හිතිලා තිබුණා මේ කවදාද අතාරින්න වෙනවා. අතහැරීමට හිතෙනවා නම් මේ කරන නාඩගම් මේ වස්තුකාම ක්ලේශකාම රැස්කරන එදිනදා ජීවිතේ අපි පොහොසත් වෙනවා දක්ෂ වෙනවා හැකියාව ලබනවා කියලා මොකද්ද කරන්නේ අච්චර ආසාවෙන් වඩන වස්තුකාම ක්ලේශකාම අයින් කරන දෘෂ්ටි කෝණයෙන් බලපු දවසේ තේරෙනවා වැඩියෙන් හම්බ කරුවොත් වැඩියෙන් දුක් විඳිට වෙනවා ඒක සම්පූර්ණ උඩු යටිකුරු වෙන බව සර්වචනාංශයේ දේවතා ද්වේතානපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අපි මේ වැඩියෙන් හම්බ කරුවොත් අප මරණ අවස්ථාවේදී වැඩියෙන් දුකක් එනවා. ඒ නිසා ඒ නිස්සරණය කියලා නැත්නම් කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍ර භාවය නැත්නම් මේ නිස්සරණය කියන එක සර්වචනාංශයේ දේශනා කරනවා. ඒකයි මේකට නිස්සරණ වණේ කියලා කියන්නේ. කොහෙන් අල්ලලා දැම්මත් දන්නේ නැහැ. නිස්සරණ වනේ කියලා කියන්නේ මේ කාමයේ සරණක් හිතන්න එපා. අතහැරලා දාන්න. ඊට එන්නේ ඒක දක්ෂ වෙනකොට ඒකේ නිස්සරණේ දක්ෂ වෙනකොට බුදුදහමට පේන බණහන අයගේ හිත කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කියලා හිත කලල් මඩක් වගේ මෙලෙක් වෙනවා. මම මෙතෙක් කරපු දේත් ඉස්සරහට නිවන් දකින්න කල යුතු දේත් පිළිබඳව පුදුමාකාර මෙලෙක් වීමක් එනවා. කලල් කලල් මඩක් කියලා කියන්නේ bitter වී දාන්න සූදානම් කරපු ගාපු කුඹුරක්. කලල් මඩක්. කල්ලච මුදු චිත්තං හිත මෘතු වෙනවා. එක පැත්තකට බුදුහාමුදුරුවෝ දිහාට මෘතු වෙනවා. අනිත් එකට මෙතෙක් කල් අපි මේ හිත දැඩි කරගෙන මේ වස්තු සම්පාදනය කරන්න කරපු විකාර වැඩ ටික. හම්බ කරන්න හිත දැඩි කර ගන්න ඕනේ. නැතුව කරන්න බෑ. ඔය නිකන් ගෙට දෙන් දෙයියෝ ගෙට ගෙනත් දෙනවා වගේ වස්තු හම්බ වෙන්නේ නැහැ. ඒ දැඩි කිරීමත් එක්ක බලනකොට මේ ශාසන ක්‍රියාවලියේ තියෙන මෘදු භාවය. උදග්ග චිත්තං උද්‍යෝගයක් ඇති කර ගන්නවා. මම කොහොම හරි මේ හම්බෙච්ච අවස්ථාවේ මේ ශාසනින් වැඩ ගන්න ඕනේ. මේ ලෝකයා ගියාට රැල්ලට අහුණාට රැල්ලට වැටුණාට මට ඒකෙන් අහුවරණක් නැහැ කියලා ඒ ගංගා දිගේ ඉහළට පීනන්න උද්‍යෝගයක් ඇති වෙනවා. උදග්ග චිත්තං පසන්න චිත්තං හිතෙනවා අනේ මේ වගේ දෙයක් මැරෙන්න චිත්තක්ෂණයකට ඉස්සලා හරි ලැබිච්ච එක මොනතරම් ප්‍රසාද ජනක දෙයක්ද මරණ වේලාවේ මේක වුණා නම් අලිමදියට හරක් කියලා තියෙන මරණ වේදනාවට හපම් මේක දැන් තියෙනවා පොඩ්ඩක් උත්සාහ කරන දෙයක් අනේ මොකද බුද්ධෝත්පාදයක් තියෙනවා අනේ මොකද ධර්මයේ ඉපදිලා තියෙනවා අනේ මොකද සංඝයා ඉන්නවා අනේ මට සීලෙ පොඩ්ඩක් හරි තියෙනවා අනේ මට මේක හොයන්න පුළුවන් කියලා ඒ ඒ තමන්ගේ ආර්ය පරිශේණ කල් හම්බ වෙනවා කියලා පසන්න චිත්තක් ඇති වෙනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. විනීවරණ චිත්තං අනේ මට මේ නීවරණයෙන් తాවකාලිකව පොඩ්ඩක් වෙන් වෙන්න. කාමච්ඡන්දය වෙනුවට එක චිත්තක්ෂණයක සතිය එක චිත්තක්ෂණයක ඒකාග්‍රතාවයේ හිත චිත්තක්ෂණයක එක චිත්තක්ෂණයක ඒකෝදි භාවය කියලා මේ මිනීවරණ හිත, නීවරණයෙන් තොර වෙච්ච හිත, ඒක එනකොට තමයි සරුවත් chance සාමුක්කංශික දේවතාව කරන්නේ. ඒ කියන්නේ කලල් මඩක් ඇති කළ තමයි ගොවිය වී වපුරන්නේ. ඒ වගේ තමයි සරුවචනාංශයේ හිත බලලා මෙයාගේ හිත මුදු චිත්තං, කල්ල චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං උනාට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍යයේ මේ ඡාග කියන එක තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බුදුරජාණන්සේ දුකට හේතුව පෙන්වන්නේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව තුන් ආකාරයට දාලා පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට නිරෝධ සත්‍ය කියන්නේ තස්සමින්ගේව තණ්හාය අශේෂ විරාග නිරෝධා ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාරය. මේ කාමය තමයි කාම තණ්හාව ඒක අශේෂ විරාග නිරෝධ. ඊතුරු නොකොට ඒකට රාග කරනවනේ විරාගය පහල කරනවා. නිරුද්ධ කරනවා ඡාග දීලා දාන. අපි මෙතෙක් කල් ආස කරපු දේවල් දීලා දානවා. ඒ කියන්නේ අපි ප්‍රිය වස්තු නොදන්න කෙනෙකුට කර්මේශා කර්මඵලය දාලා දෙන ආමිෂේ වගේ දෙයක් එතන කියනවා. නමුත් අපි අපේ කිනාගේ ආසාවල්, අපේ පවුලේ ආසාවල්, අපේ රටේ ආසාවල් නැත්නම්ගේ ආගමික ආසාවල් ආදී වගේ දේවල් පොඩ්ඩියක් අපි කරතියාගන්නේ බුදියන්නේ නැගිටින්නේ. සමාලලට ඒව අපි මගේ ඉදරම් පිනවීම මගේ ඇහැකා කනනාසය පිනවීමට වඩා මම අපේ ගෙදර ඇත්තන්ගේ ඒවා බලන්න ඕනේ. ගමේ ඒවා බලන්න ඕනේ. එහෙම නැත්නම් රටේ ඒවා බලන්න ඕනේ කියලා අපි විශාල කොන්තරත්යක් අසං කළා තියෙනවා මේ එනකොටම මොනවක්වත් දන්නේ අපි. ආවට පස්සේ මේක නිකන් කොල්ල ගුලියක් වගේ දකින දකින දේවල් පටලවාගෙන තියෙන්නේ. දැන් ඔක්කොටම සැප දෙන්නට දැන් කල්පනාව තියෙන්නේ. ඒකට අපි භව තණ්හාව කියලා කියනවා. ඒ භව තණ්හාව හානි වුණොත්, يعني මම ප්‍රිය කරන කෙනාට කවුරු හරි ගහනවා දැක්කොත් මට ගහනවට වැඩිය හපං. එතකොට මේ මම ප්‍රිය කරන කෙනාට මම කොච්චර ප්‍රිය කරනවද එයාට හානි කරන කෙනා පිළිබඳ එන ද්වේෂයට අපි කියනවා විභව තණ්හාව කියලා. මම තණ්හා කරන දෙයට අකුල් හෙලනවා නේද? එතකොට එනවා අර තණ්හාට සාපේක්ෂව ද්වේෂයක් එනවා. ඒ द्वේෂය හැම වෙලාවෙ වංචනිකයි, ෂටයි, මායාවී. ඉතින් අපි කියන්නේ මම මේ ඒක මරන්න හදන්නේ මොකටද මේ මගේ ගෙනාර තියෙන ආසාව. ඒ නිසා මේ මට ලෙඩ කරනවා නම් ඒ විසු බීජ මරන්න ඕන. නාශනය කරන්න ඕන. කිසිම අනුකම්පාවක් දෙයක් නැහැ. විසු බීජ කියන්නේ ජීවියක් බව අපිට ඕනේ. එයා ආව ඩෙන්ගු හැදෙන්නේ. ඩෙන්ගු හැදුනොත් මදුරු මරන්න. ඒක පිළිබඳව රාජ්‍ය මට්ටමේ තීන්දුව ගන්නකොට ඒකත් ජයසිරි මංගලම් කියලා අපි සාදු කියනවා. අපේ රජයේ සෞඛ්‍ය සලකනවා කිය. නමුත් මේ මගේ ඩෙන්ගුවට සඳහා මෙච්චර මදුරෝ ගාණක් මරනවා. මෙන්න මේ විස බීජ පාවිච්චි කරනවා කියන එක අපිට හිතෙන්නේ මොකද මේ මම නිරෝගී වෙලා ඉන්න බෑ නැත්නම් මගේ බබා නිරෝධ වෙන්න නිරෝගී වෙන්න එපායි. පවුලේ නිරෝගී වෙන්න එපායි. ඒක නිසා මේ අද තියෙන තාක්ෂණය තන්නු කර නාශන තාක්ෂණයක් තියෙනවා. ඒ නාශනය මොකටද? අපි සුඛිත මුදිතව ජීවත් වීම සඳහා ඕනම කෙනෙක් විනාශ කරාට කමක් නැහැ. ඒක විභව තණ්හාවට දානවා විභව තණ්හා ගැන තව අර්ථ ඇති. මෙන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක අතහැරලා දාන එකට ත්‍යාගය කියලා කියනවා. ඒකෙදී ලේසි මේ කතාවේ මුලින් පටන් ගත්තා වගේ අපේ ඇහැ කන දිවනාසය කය මන පිනවීම අතහැරලා දැමීර ගන්න ප්‍රයත්නය කරනවට නෙවෙයි මම මේ කියන්නේ මේ තුනෙම ලේසි. අපි පහුගිය දවස් 7 8ෙම කෙරුවේ ඕක තමයි. අපි රූප බලන්න ගියේ නැහැ. අපි කැලේ තියෙන දේක් බලලා කරවනිකයි හිටියේ. අපි වගේ කර්ණ රසායන සංගීතානික රිලව් නටනවා ඉතින් මොන කරන්නේ ඒක අහගෙන ඉන්නවා. ඒව මිහිරි නෑ. එහෙනම් කැප කරලා තියෙනවා. <coughs> ගෙදර හිටියන මේලයි අපි ඉන්න තැන හිටන්. මොන මොන දේවල් අහමින්ද අපි ඉන්නේ. ඒ වගේම නාසයට සුවඳ කියලා තමයි ඉඳපු ගමන් ඔය වැසිකිලි පොඩ්ඩක් ගඳ එනවා. ඒක තමයි ඉතින් ආස්වාද කරගෙන ඉන්න දෙරේන මොන හම්බෙනවා කියලා. ගස්වල ගස් ගඳ තියෙනවා. රිලවුන්ගේ රිලා ගඳ තියෙනවා. කට්ටිය ළඟ ඉන්නකොට හඩු ගඳ තියෙනවා. ඔය ඔක්කොත් එක තමයි ජීවත් වෙන්නේ. වෙන මේ සඳුන් තුවරලා එහෙම නැත්නම් මේ කාශ්මීරෙන් ගෙනාවු සුවඳ නැහැ. ඒක මේකෙදි වැරද්දක් විදියට සලකනවා. ලතු උලන්න එපා. නිකන් හිටපන්. එනිසා අපි ගඳ සුවඳත් ඇල්ලලා තියෙනවා. රස දායකයා මොනවද කියන්නේ? තම්බලා දෙන්නේදී කොන්ක්‍රීට් ගහනකොට තුන දෙකේ කලවම් කරලා ගහනවා වගේ ඇනුවා ගැහුවා ඇනුවා ගැහුවා මේක ලුණු වැඩිද මිරිස් වැඩිද ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් සම වෙලා තියෙනවද ෆයිබර් තියෙනවද ඒක කතා කරන දයන් නිකන් දෙන්න දෙක ආපන් අපි ඉගෙනකොට උණුබත් හම්බ වෙන්නේ නැහැ නේ දෙන දෙක ආපන් ඉතින් ඒක අපි කරලා තියෙනවා කවුරුහරි එල්ල දෙන්න පැදුරක බුදිය ගන්නවා අපිට රාජාසන නැහැ බිම වාඩිලා ඉන්නවා මේ කරන්නේ අපිට හම්බෙන ඇහැට කණ්ඩ දිවට නාසයට කයට මනට හම්බෙන දේ වෙන කෙනෙකුට තීන්දුව කරන්න දීලා ලද දෙයින් සතුටින් ඉගෙන ගන්න. නමුත් අපේ අයට මේක කියන්න පුළුවන් වේද අපිට? මම ප්‍රිය කරන ඔක්කොටම මේ වගේ කරන්න හම්බෙනවයි කියලා. එහෙනම් ඔය හුරතල ඉවරයි නෑ ඔය නෑ දැකමත් ඉවරයි. එහෙනම් ඔය කතා මොකක්වත් හම්බෙන්නේ නෑ. ඒ නිසා අපිට හරි අමාරුයි මට තියෙන ආසාවල් සහ මගේ තියෙන අයිතිවාසිකම් මට කැපකිරීම කියන අතහැරීම කරත හැකි නමුත් අපේ අයගේ කද්දාවත් බෑ. ඒක මහා විශාල පැතිරිච්ච දෙයක්. ඒක ඒ වෙන එකක් තියා අපේ අය වෙනුවෙන් මේ කැලේට රින්ගන එකවත් කරන්න බෑ. දවස් 6ක් රින්ගපු එකත් ලොකු දෙයක්. මේක වෙන් වෙනවයි ඉන්නවයි කියලා කිව්වොත් කරන්න බෑ. ඉතින් ඒක ත්‍යාගය කියලා කියන්නේ සර්වචන්සේ මහා ස්ථූල ශුන්‍යත සූත්‍රයේ සඳහන් කරනවා අපි දා කියපු එකම නැවත මතක් කළොත් ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතු පාසාවේ. අපි දැන් මිගාර මාතු පාසාවේ ඉන්න නිසා අපිට ගෑනු බිනියෝ ගැන කතාවක් නැහැ. හරක බාහන ගැන කතාවක් නැහැ. රත්තරන් මිනිමුද ගැන කතාවක් නැහැ. චංචල නිශ්චල දීපල කතාවක් නැහැ. අපි කතා කරන කතා කරන්නේ අරණ්‍ය වාසය ගැන. අරණ්‍ය වාසය නම් සැපක් නැහැ. ඒ වුණාට අපි එහි ඇලී වාසය කරනවා. මොකටද ඒ? අර ගමක් කරදර, රටක් කරදර, රටක් අසහන දේවල් අමතක කිරීමේ ආතාවේ වනයේට හිට බඳිනවා. හින්නට හිට බඳින්නේ වනේ ලස්සන නිසා නෙවෙයි. වනයේට හිට බඳින්නේ වනේ සැප දෙන්න නිසා නෙවෙයි. අර කයින් කරගන්න විදියක් නැති නිසා. ඊට පස්සේ වනේ ඉන්න කෙනා තේරුම් ගන්නවා මේ හරි කටුකයි ජීවිතේ පොඩ්ඩක් ගිල වාඩි වෙලා පුළුවන් ද මගේ හිත කයට සීමා කරන්න. ඒතරගෙන මහන්නේ කය සීමා කරපු හිත සැපක නෙවෙයි ඉන්නේ. මේ කයෙන් කවදාකවත් ඔය රත්තරන් මිනිමුතුවත් රත් මේ සුවඳක්වත් එන්නේ නැහැ. දෙචිස් කුණපෙට හිත දානවා කිව්වහම ඒක බරපතල වැඩ ඇතුව සිර දනුමක් වගේ. නමුත් ඇයි දාගෙන ඉන්නේ? ඇයි මේකට අපි හිත බඳින්නේ? ඒකේ හිත තියෙන තාක්කල් ගමක කරදර අපිට නැහැ. අරණ්‍යක කරදර නැහැ. අපි එතකොට මේ කයෙන් එන වේදනාව පවා ඉතේකක්කම් පවා දතේකක්කම් පවා ප්‍රිය කරන්නේ ඒකේ හිත තියෙනවයි කියන්නේ අනිවාර්යයෙන්ම හිත රටේ නෑ. අනිවාර්යයෙන්ම හිත අරන්නේ නෑ මන් තුල තියෙන. ඉතින් කොච්චර අමාරුද බලන්න කමටහන් සුද්ධ කරන හැම වාක්‍යයකම ලියලා තියෙන්නේ කයට හිත දාපුවාම දැනෙන අපහසුතාව. බුදුරජාණන් කියන මේකට ප්‍රිය වේයන් දැන් කයේ හිත තියෙනවා කියලා සාහතිකයි. ඒ තියෙන තාක්කල් ගමක කරදර හිතේ නැහැ. අරණ්‍යක කරදර හිතේ නැහැ. කයක කරදර තියෙනවා. ඒකල කියනවා ඒකට ප්‍රිය කරන්නේ කියලා. කයේ කරදර දැනෙනවයි කියන්නේ සතිය පිහිටලා වර්තමානයේම මෙතනමයි. ඒකවල බලන කොච්චර අමාරුද කියලා අර gedara dure තියෙන සැප අමතක කරලා මේ කයේ හිත තබා ගැනීමේ තියෙන දක්ෂතාවය, කුසලතාවය, මේ හැකියාව, මේ යෝනිසමනසිකාරය, මේ සම්මාදිට්ඨිය, මේ සම්මා සංකප්පේ ඒ වේදනා ටිකත් හරි කමන්නේ ඒ තියෙන සමර සතිය තියෙනවා. හතිය තියෙන නිසා මගේ ඊට ගන්ධ දන්දරවල වල කතාවල නෙවෙයි තියෙන්නේ. මුළු අරන්නේත් නෙවෙයි. කයේ තියෙන්නේ කියලා. එතකොට වෙනවනේ අතහැර දැමීමක්. මේ කයට හිත ගන්නේ කය මිහිරි නිසා නෙවෙයි. මේකට ගත්තේ නැත්නම් හිත නන්නත්තාරයි දහපදුරාවේ. දහපදුරාව වෙන්නේ කයේ වේදනාව පවා මට හොඳ සහතිකයක් දෙනවා හිත තියෙන්නේ මම දැන් මෙතන. ඒ නිසා අපිට කොච්චර අමාරුද බලන්න භාවනා කරනකොට දැන්න කැක්කුමක් පිපුරුමක් සද්දයක් මොන දෙයක් ආවත් අපිට ඒ වෙනුවෙන් හිත නමා ගන්න බැරි මොකද අපිට බාහිරයේ සැප තප්පරයකට චිත්තක්ෂණිකලත් අමතක කරන්න බෑ. අමතක කරන්නේ කය වේදනා හරහා. කයෙන් දැන දැනීමක් හරහා. කයෙන් දැන සංඥාවක් හරහා. ඒක දුක හෝ සැප හෝ මොකද ඒකට කරන්න බෑ. ඊට පස්සේ සරුවචනන්සේ සඳහන් කරනවා මේ කයෙත් හතර මහා ධාතුන් වෙනුවට අපේ දැනුම හුදු පඩවි ධාතුවට විතරක් තාගෙන ඉන්න බලන්න. ඇවිදිනකොට මේ পায়ට දැනෙන තද ගතිය. ඒකේ විතරක් තියාගෙන ඉන්නකොට මුළු කයෙම එන කරදර නැහැ. පයෙන් එන කරදර විතරක් තියෙනවා. එතකොට අපි කයෙන් එන කරදරත් තෑග්ග දීලා එතකොට රටෙන් කරදර නැහැ, අරණියෙන් කරදර නැහැ, කයෙන් කරදර නැහැ, පයෙන් කරදර තියෙනකම මේක අඩු කරන අඩු කරන අඩු කරන යනකොට එතන තියෙන සීරු මාරුව කඹේ ඇවිදින්න වගේ, මහ පොළොවේ ඇවිදින්න වගේ නෙවෙයි. මොකද ඒ හැම එකක්ම කරනකොට සෙසු ලෝකේ පාවා දෙන්න ඕනේ. සෙසු ලෝකේ ත්‍යාග වෙන්න ඕනේ. ඒ නිසා එක චිත්තක්ෂණයක අපේ හිත ආස්වාස් ප්‍රසවාසයේ තියෙනවා නම්, එක චිත්තක්ෂණයක අපේ හිත වමක පායේ දකුණු පායේ තියෙනවා. ඒක දන්නවනම්, ඒක සමාදන් වෙනවනම් ඒක සම්පජඤ්ඤයට අහු වෙනවා නම් යාට සන්තෝෂ වෙන්න පුළුවන් ඒ වෙලාවේදී මම මුළු ලෝකෙම දන් දීලා තියෙනවා ගමක් දන් දීලා තියෙනවා අරණ්‍යයක් දන් දීලා තියෙනවා කයක් දන් දීලා තියෙනවා මගේ හිත තියෙන්නේ මෙතනයි අන්න ඒකටත් ත්‍යාග කියලා කියනවා ඒ ඡාගය මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා එක චිත්තක්ෂණයට මගේ හිත නාසිකාග්‍රේ තිබ්බට එක චිත්තක්ෂණය මගේ හිත දකුණු පායේ විලුඹට ගියාට මේ වෙලාවේදී මෙච්චර ත්‍යාගයක පිනක් මට සිද්ධ වෙනවයි කියලා කිසිම කෙනෙකුට කවමදාකවත් හිතා ගන්න බෑ කියලා. එයාට හිතෙන්නේ මේ අසරණ වුණා, පාළු වුණා, මේ හිත මේ පුංචි තැනකට ගිහිල්ලා හිරුණා වගේ. නමුත් ඒ වෙලාවේදී වෙලා තියෙන්නේ මොකද්ද? අර ලෝකයක් පිළිබඳව තිබිච්ච අතීතනාගත කල්පනා, ඇලීම්, බැඳීම් සියල්ලව ප්‍රයෝගයෙන් අයින් කරලා තියෙනවා. මහසිසාරද ස්වාමීන් වහන්සේ අභිධර්මානුකූලව පෙන්නනවා. හිතන්න කියලා චිත්තක්ෂණ හතරක් එක දිගට පයේම තිබ්බා. චිත්තක්ෂණ හතරක් එක දිගට ආස්වාද ප්‍රසආසිම තිබ්බොත් විතරක් කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට කියන්න පුළුවන් මගේ හිත තිබුණේ මේ චිත්තක්ෂණ හතරෙම වර්තමානයේ අතීතය අනාගතේ නෙවෙයි කියලා. මගේ හිත මේ චිත්තක්ෂණ හතරම තිබුණේ මෙතන රටේ ගමේ තොටේ නෙවෙයි කියලා. මේ චිත්තක්ෂණ හතරම තුනේ මංගාව මගේ ප්‍රේමවන්තයත් එක්ක හෝ හතුරත් එක්ක නෙමෙයි කියලා. මෙන්න මේ දැනීම මගේ හිත මිත්‍යාගයක් තියලා තියෙන මුළු ලෝකෙම තියෙන්නේ මෙතනයි. තිබිලා තියෙන්නේ මෙතනයි කියලා අන්න ඒ දීලා දාපු දේ වෙනුවට අල්ලපු දේ අපි අරමුණ කියලා කියනවා. අපි කියනවා ඒකට නිමිත්ත කියලා. අපි කියනවා සතිය පිහිටය කියලා. මෙන්න මේ දේ විස්තර කරනවා කියන එක නැත්නම් මේ විස්තරේට මේ අඩංගු අදාළ සත්‍යක්ෂණය කරපු දේ ලියව ගන්න පුදුමාකාර අමාරුනේ කිසිම කෙනෙක් කවමදාකවත් කමඨාන් වාර්තාවට එව්ව දාන්නේ නැහැ. මට අර කැවිල්ලා ගියා මේක ඇවිල්ලායි කියලා නරිය බල්ලයි කතා කරනවා මිසක් මට සත්‍යයේ පිහිටියාට පස්සේ මට ආස්වාසේ නාසිකාග්‍රේ හිත තිබ්බා. මට ආස්වාස වේලාවේදී මේක සීතලට වැටුණා ඒ නිසා මම දැනගත්ත ආස්වාසය කියලා. ප්‍රස්වාසය වේලාවේදී එතනම හෝ ඒ කිට්ටු තැනක අයිට සාපේක්ෂව ටිකක් උණුසුමක් දැනුණා. ඒ නිසා මට ප්‍රස්වාසය වුණයි කියලා මේ හිත නිමිති කරපු දේ අරමුණු කරපු දේ ප්‍රියමනාපව මේක තමයි භාවනාදී අනිවාර්යෙන් ප්‍රකාශ කළ යුතු දේ කියලා. එහි හිත බඳිනවයි කියන්නේ සෙසු ලෝකේ ත්‍යාගය දුන්නා කියලා. මේක තමයි අමාරු. මේක අපේක්ෂා කරන්නත් එපා කියලා අපේක්ෂා කරන්න බෑ කියලා ඒ බුරුමේ පණ්ඩිස්වාංශය කියනවා. මොකද ඒ තරම්ම ලෝකේ බදාගත්ත ලෝ මිනිස්සයාට මේ ලෝකයේ ගෙවම් කරන අදහසින් තමන්ගෙම කයේ එක තැනකට හිත යොදලා එහි අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ලියනද මොන්න තරම් විප්ලවයක් හිතක් ඇතුළ වෙන්න ඕනද කියලා මොන්න තරම් මායයට විරුද්ධව යුද ප්‍රකාශ කරන්න ඕනද කියලා මොන්න තරම් කෙලෙසි පිටු දකින්න කටයුතු කරන්න ඕනද කියලා මේක තමයි මේ ඡාගානුපස්ථාගානුසති කියන එකේ ගැඹුර අපි මේ අරමුණක හිත තියාගත්තට පස්සේ ඒ වැටහෙන දේ අගේ කරන්න කරන්න සෙසු ලෝකේ අමතක කරාගෙන. සෙසු ලෝකේ ත්‍යාග දුන්නා කියනවා. ඒක නිසා මේ කියන කාමතණ්ණා, භවතණ්ණා, විභවතණ්ණා චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ අපි gedara hitiyana මේ වෙලාවේ හිතන්න මොන්න තරම් අරයාගේ සැප දුක් මෙයාගේ හොඳ නරක අරයාගේ සුභ සිද්ධිය මෙයාගේ සුභ සිද්ධිය බලාගෙන වර්තමාන මොහොත පන්නනවද කියලා අපි ඒකට කියනවා මේ අපි කරුණාවද මෛත්‍රියද අනුන්ගේ හිතසෝ සලකනවා අනම්මනම් ගොඩාක් කතා කෙරුවට සතියේ නැති බව සතියෙන් තොර වෙන්න ඕනේ මේ කතා කතා කරන්න කියන එක කිව්වොත් කිය අපෝ කැවුත්තක් නැතුව කතා කරනවා එහෙම පුළුවන්ද මේ අනින්ගේ හිතසෝ සලසන එක නේද හොඳ කියලා ඒවට නේ සාහිත්‍ය සම්මාන හම්බෙන්නේ මේ Tamanගේ දේ විතරක් බලන එක අරක අතහැර ධම්මන එක ආගමානුකූල නැහැ වගේ කතාවක් අපිට ඔළුවට දාලා තියෙනවා පුළුවන් වෙයිද මේකට විරුද්ධව සටන් කරන්න. පුළුවන් වෙයිද මේකට විරුද්ධව සටන් පාටයක් කියන්න මාරයට විරුද්ධව. ඔබ කුණ જાතියෙන් දාලා හරි කරන්නේ මම ප්‍රියමනාප කට්‍යත් එක්ක ඇලී බැඳී ගත කරන එක. ඒ ටික තෑග පැත්තක දාලා ඒ වෙනුවට මේ අමීහිරි උනත් කමන්නේ ආස්වාස ප්‍රසආසේ. රස්සන නැති උනත් කමන්නේ වම දකුණ බලන එක, ඉඳගෙන ඉන්න ඉරියව බලන එක, ඇවිදින ඉරියව බලන එක ත්‍යාගයක් කියලා. ලෝකෙට තිබුණු තණ්හාව සහ ලෝකේ අතහැර දැමීමක් කියලා. හරිම අමාරුයි බණකදී කියලා දෙන්න. ඒක නිසා ඒ බුදුම සාංශ කියනවා එහෙම කවුරු කොච්චර කිව්වත් මේ වැරදිච්චයි පෙරදිච්චයි අර කතා මේ කතා කතා කර කර ඉන්නේ එයා දන්නේ නැහැ ඒව අමතක කරලා මේ හුදු මධ්‍යස්ථ අරමුණක් වෙන සතියේ හිත පැවැත්ීමේ තියෙන ත්‍යාගය කොච්චරද කියලා. අතහැර දැමීම කොච්චරද කියලා. ඒක තාවර කායිකව තප්පරයකට සිද්ධ වුණත් සැකයක් එනවා අපිට. අපි මේ දුවා දරුවන් වෙනුවෙන් අහිතක් හිතුවද එහෙනම් අපි ප්‍රිය වස්තුන්ගෙන් පිළිබඳ අහිතක් හිතුවද ඒව කෙරුවොත් එහෙම අපි ගැන කවුද ඉදිරියට බලන්නේ ඒකත් ගැන කවුද බලන්නේ කියලා අපේ හිත පුදුමාකාර විදිහට මේ මේ ත්‍යාගයට විරුද්ධව කටයුතු කරන එකට අපි අවිද්‍යාව කියලා කියන නැත්නම් තණ්හාව කියලා කියනවා. ඒක නිසා චිත්තක්ෂණේ කාරි කමන්නයි ඉන්න පුළුවන් එක ඡාග. ඒ වෙලාවදී මගේ දෙන්නේ මොනවත් නෙමෙයි මේ කන කඩාරබරන දෙන එක නෙවෙයි මගේ මනාපමනාප දෙක දීලා දාන අමාරු ප්‍රදේචරයි අද මේ සටන අපි මේ දේශපාලන සටන් ඔක්කොම අපි කරන්නේ මගේ රුචිය මට ගෙනියන්න ඕනකම. මගේ අමනාප මනාප දෙක මං බුදියා ගන්නකොට තිබුණ දෙක හෙට උදේ වෙනකන් තිබ්බොත් මට gedera ගියා වගේ. මගේ මනාප මනාප නැතු මං අලුතින් ඉපදුන කෙනෙක් වගේ. ඕන දෙයක් බාර ගන්න මට්ටමට ආවනම් ඒක මා විශාල විප්ලවයක්. නමුත් එයාට වෙන්නේ නිකන් කරකොලත් ඇරියා වගේ. එහෙම නැත්නම් රහෙන් අයින් කළ දැම්මා වගේ. එහෙම නැත්නම් මම මැරිලා උපන්නා වගේ. මොකද අපි මේ මනාපමනාප දෙකට පුදුම බැඳීමක් ඇති කරන්නේ. එතන සර්වචනන්සේ සඳහන් කරනවා මහන් මේ රූපෙක හෝ රූප දැකීමක හෝ කිසිම කෙලෙසයක් නැහැ. දකින රූපෙට මනාපමනාප පහළ වුණාද එතන තමයි කෙලස් පටන් ගන්නේ. ඒ නිසා රූපේ බලලා දැක්කත් මනාපමනාප පහළ වෙන්නේ නැත්නම් කෙලස් නැහැ. පස්සතෝ ചാපි රූපං වේදචෝ ചാපි වේදනං කීයතිනෝ පචියති එවං සෝ චරති සතෝ රූපේ දැක්කත් මනාපමනාපේ පහළ වුණත් ඒක අගේ කරේ නැත්තම් දැනගත්තා නම් කෙලස් නැහැ රූපේ නෙමෙයි කෙලස් තියෙන්නේ බැලීම නෙමෙයි කෙලස් තියෙන්නේ රූපේ බලනකොටම ඇති වෙන මනාපමනාප දෙක තේරුම් ගන්න පුළුවන් වුණා නම් කෙලස් ඇති වුණාට ඒක අතාරින්න පුළුවන් ඒක නිසා අපිට ආස්වාද ප්‍රසවාසයේ හිතේ තියාගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයට මනාපමනාපන ඉන්නේ නැහැ. ඒක නෙමෙයි නීරසකම ඉන්නේ. අන්නේ බව දන්නවනේ. ඒතියෙදි රූප බලන්න ආසයි, ශබ්ද අහන්න ආසයි. මොකද ඒකේ අනියම් ප්‍රේමයක් තියෙනවා. අනියම් මනාපමනාපයක් තියෙන නිසා අපේ ජීවිතයේ අපේ මේ උද්‍යෝගය, අපේ තියෙන මේ පෙළඹුම එහෙම නැත්නම් මේ නව නිර්මාණ තියෙන්නේ අපේ මනාපමනාප දෙකට කරන කැඹිරිල්ල. මනාපමනාප දෙකට කරන දාස භාවය. මනාපමනාප භාවයට කරන බද්දලකම නිසා අපි රහසිමුත් ව්‍යාපාර කරනවා. කවදා හරි නිකමට හිතන්න පැමිණෙන ඕන දෙයක් බාර ගන්න කැමැති. මේක මනාපයි මේක මනාපයි කරන්නේ නැත්තම් මුළු ලෝකෙටම මේ තියෙන වස්තුව හොඳටම ඇති. මනාපේ තියෙන පෙරේත જાතියක් ඉන්නවා මේකේ 100ට එකක් විතර උන් ලෝකයේ වස්තු 150කට වැඩිය හිර කරගෙන බලේ පවත්තමින් අනික් මිනිසුන්ට නොලැබෙන විදියට මේ වස්තුව අසාමාන්‍ය බෙදීමකට ලක් කරලා තිනවා උන් තමයි අද ලෝකේ පාලනය කරන්නේ එහෙම නැතු මේ තියෙන වස්තුව සමසේ බෙදී යනවනම් FAO එක Food and Agriculture Organization එක තියෙනවා අද දවසකට නිෂ්පාදනය කරන ධාන්‍ය හොඳටම ඇති ජීවත් වෙන්න. බලන්න අප්‍රිකාවගේ රටවල කී දහහක් බඩගින්නේ මැරෙනවද කියලා. ඒ චීති 140කට වැඩිය මේ ධාන්‍ය පාවිච්චි කරනවා අරක්කු පෙරන්. බියර් හදන්න. මොකද ඇති බැති ඇත්තන්ට රාත්‍රී භෝජනයේට කලින් පාටියක් දාන්න. මැරෙන මිනිස්සු ගැන ගාණක් නැහැ. ලෝකේ තියෙන වස්තු සේරම එකතු කරලා හිර කරගෙන පොදුවේ බෙදෙන්න දෙන්නේ ඒ නිසා ඒ මිනිස්සු තමයි අද ව්‍යවස්ථා හදලා තියෙන්නේ බැංකු හදලා තියෙන්නේ ජනමාධ්‍ය හදලා තියෙන්නේ උසාවිය පවත්වන්නේ බෙහෙත් ෆාමසිටිකල් කරන්නේ ඒගොල්ල මේක දැලලෙලා ඉවරයි අපිත් මේක තාක්ෂණය කියලා හිතාන පිටිපස්සේ කඹරනවා අපිට අතහරින්න තියෙන මහා ලොකු ධන කුවේරය අදහස් දෙන්නේ නෙමෙයි සමජීවිකතාවේ කවුරුත් එක්ක හදා බෙදාගෙන කමු අපි. සමානාත්මතාවයේ ප්‍රිය වචනේ මේ ටික තියෙනවා නම් ඒ අතහැරීම හරහා මේ සතා ස්වરૂපයක් සැනසෙනවා. ගහකොළක් සැනසෙනවා. ඒ නිසා භාවනා කරන එක චිත්තක්ෂණයක එක සති චිත්තක්ෂණයක අපි අතහරිනදී ওই මහා ධන කුවීරයෝ කරනවට වැඩිය මේ විෂමව පැතිර යන ධනය සමකිරීමේ මොකද්දෝ ප්‍රයත්නයක් තියෙනවා. කවුරක්වත් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයක් පිහිටවීමෙන්, මිනිස්සුන් මේ සතිය ගැන්වීමෙන්, සතර සංග්‍රහ වස්තු ගැන්වීමෙන් මේ සමසේ වස්තුව බෙදා හැරීමෙන් ලෝකයට හම්බෙන සාන්තිය බුදුජානසේ සඳහන් කළ තියෙන දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හොති පීඨෝ භවති ලෝකෝච රාජා භවතු ධම්මිකෝ රාජ්‍ය උනානන් ධර්ම නැහැ රාජ්‍ය උනානන් ධර්ම නැහැ අධර්මෙමයි අපි ඔක්කොම කැමති රජ වෙන්න. මේ ප්‍රාර්ථනා කරන්නේ රජ කෙනෙක් නැත්නම් බිසවක්වත් වෙන්න පුළුවන් නම් ඇති දෙයක්. ඒක මහේශිකාවක් වුණත් සෑහෙන දෙයක්. රජ්ජුරු ධාර්මික වෙනවා නම් මේ වස්තුව සමසේ බෙදලා යනවා නම් අපි අපි මේ දවස් 10 ඇතුළත අපි මිනිස්සු දින දෙකක් කාලා කොච්චර සන්තෝෂෙන් හිටියද කියලා හිතන්න. මොනම සැපකින්වත් ගන්න බෑ. ඒ නිසා මේ ත්‍යාගය පිළිබඳ අපි ගැඹුරින් බලනකොට ගන්න සත්‍යමත් ගත කරන හැම චිත්තක්ෂණයකම අපි සක්විති වෙනවා. මුළු ලෝකෙම දන් දුන්නා වගේ ඒ නිසා නිවන් ලැබුවා වගේ. නමුත් ඒ අමාරුකම හිතාගන්න. කොච්චර අමාරුද? එවැනි නිකන් හම්බෙන සතිය මෙච්චර දැනගෙන තියෙන පවත්තන්න තියෙන අමාරුව. ඒක නිසා ඒකට නිදර්ශනය තමයි අපි ප්‍රිය වස්තුවක් තව කෙනෙකුට දෙනවා. නොදන්න කෙනෙකුට දීලා යමක් අපේක්ෂා නොකරන කම. මේකේ උත්කෘෂ්ඨම දේ තමයි දුක්ඛ දුන්නත්, වෙහෙස කරුණත් මේ මගේ කයේ, මගේ ආනාපානේ, මගේ හිත පවත්නකොට ওই තියෙන සියලුම දඟට පවත්න්න පුළුවන්. දඟවැටේ ඉහළම කෙලවර වෙන චිත්තක්ෂණයට මුළු ලෝකෙම දීලා දාන්න පුළුවන්. මේක දෙන්න දරුවන්. කියලා දෙන්න දරුවන්ට ඉහළම දේ තමයි මේ සූරකාගෙන වට කරගෙන ගෙවලයෝ වාගේ පෙරේතයෝ වාගේ මේ කඹුරන කැඹිරිල්ල වෙනුවට හදා බෙදාගෙන කමු. එතකොට හැම එකම දරුවනේ. මගේ දරුවා විතරක් නෙවෙයිනේ. මාතා යත අනියම් පුතන් ආයුසා ඒක පුත් මන්රක්කේ ඒවම්පි සබ්බ භූතේසු. මේ කර්ණිමිත්ත සූත්‍රය කියන්නේ මම දරුවෙකුට දක්වන ප්‍රේමයක් වගේ කියලා නතර කරනවා. එවැනි සියලු සත්තු කෙරෙහි මගේ දරුවා කෙරෙහි විතරක් නෙවෙයි. මම කොච්චර ත්‍යාගයක් දෙනවද කියලා. ඒක අමාරු වෙන්න පුළුවන්. මම මේ කියන දේ කාරණාව දිරව ගන්න අමාරු වෙන නමුත් දැනගන්න සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයක ඔය අමාරු කරනවා සිද්ධ වෙනවා. ත්‍යාගානුසතිය සිද්ධ වෙනවා. මේ සූඳල් හැල් බත් වලින් දානයක් හරි ගසලා මාළු චිත්තකේ බතක් පූජා කරනවට වඩා සත්‍යමත් චිත්තක්ෂණයක සිද්ධ වෙන හිතන සත්‍යමත් චිත්තක්ෂණ චිත්තක්ෂණ හතරක් පහක් හයක් හතක් අටක් යනකොට මේක ගැම්ම ගන්න හැටි. ඒක සීපත් කරන්න කියන්නේ. නැත්නම් බුරියාන දීපුවා ඉන්දියාප්පන් දීපුවා කල්පනා කරගෙන ඉන්න එක නෙවෙයි. ඒකෙන් තමයි වඩන් අරගන්නේ මොන්ටිසෝරි පන්තියේ. ඉහළට ගියාට පස්සේ තමයි සත්‍යපන් චිත්තක්ෂණ ගැන ඉඳීමම ඡාග. එහෙම නැත්නම් අපේ තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දීලා දෙමින්. තව විදිහට කියනවා අපේ රුචි අරුචි කන් ටික දීලා දාන. ඒක නිසා සතියට කියනවා choiceless awareness කියලා. දැනීමක් තියෙනවා, තේරුමක් නැහැ. මේකට මනාපයි, මේකට අමනාපයි නැහැ. සුද්ධ දීලා තියෙන නම තමයි choiceless awareness අපි දැනීමක් තියෙනවා මේක වේවා මේක නොවේවා නෑ සියල්ලට සමහිත සමමිත මේකට ගියාට පස්සේ උගෝදෙනෙක් හිතනවා නිවනට බොහොම දුරයි කියලා. නමුත් මේ නහයට තියෙන්නේ වේදනාවක් ආවත්, සැපක් ආවත්, ජයක් ආවත්, පරාජයක් ආවත්, සීතලක් ආවත්, තුනසමක් ආවත් සමහිත තියක්. පුළුවන්. ඒක ඒක පිළිබඳව මේ අපිට අලුතෙන් කරන්න දෙයක් නැහැ. අර තේරීම බේරීම තියෙන කුහකකම තියෙන නිසා තේරුම බේරුම කියන අපේ තියෙන මේ ඔලමුලකම තියෙන නිසා අහිංසකමට එන්න විදියක් නැහැ. අහිංසකමට දුන්නොත් ආස්වාදය ප්‍රසආදය සමානයි. වමයි දකුණයි සමානයි. ආස්වාද ප්‍රසආදය බිම්බි වැහිලිමයි සමානයි. සමාන විදියට බලන ඉසේකක්කමක් ආවත් ඔළුවේ වෙන පහසුවක් ආවත් දෙක සමානයි කියලා බලන්න පුළුවන් නම් එතන ඒ තියෙන ත්‍යාගවන්තකම ඒක මේ ආධ්‍යාත්මිකක් බව හැබෑව දාර්ශනික එකක් බව හැබෑව කළ හැක්කක් කියලා නෙමේ සරුවචනන්සේ කියන්නේ ඒක පතුරුවන් Taman මරන් දෙන මිනිහටයි දාන දෙන මිනිහටයි සමානව සලකනවා කියනකොට ඒක එච්චර දුරදි කියන එකක් නෙවෙයි දිගට යනකොට ඒක නිසා මේ ත්‍යාගය දිගට වඩන්න ගත්තොත් අපි ඔක්කොම එක පතේ බත් කන එක හැලියේ බත් කන එක පැදුරේ නිදින පිරිසක් බාටපත් වෙනවා ඒක ඇහලියේ වත් ගන්නෑ. ඒක පැද්දරේ පුදියන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී වාගේ. අයියාට මේ රජගේ මල්ලි හදාලා රජගේ වත් නැත මේ ලස්සනට තියාලා. දූවිලි බැඳෙන නිති ඇඳ පුටු බේස නැති. හඳ ගැහුවත් නැවති මේකට හොරු නොයති. මෑන මේකට කමකා දෙන හොරයි කියලා. මේකේ මොනවාක්වත් නැහැ. සිංහාසන පැනවිල්ලක් මොකුත් නැහැ. බිම තියනවා වාඩි වෙයක්. ඔක්කොම අයියලා මල්ලා තමයි. මේක කරන්න පුළුවන් ඒත් ඕගොල්ලන්ගේ තියෙන පොකට් එකේ සල්ලි වලින්. හැබැයි කරන්නේත් පොකට් එකේ සල්ලි වලින් තමයි. කරන්නේත් පොකට් එකේ සල්ලි වලින් තමයි. ආන්න එක දැම්මට මේක කාටත් පොදු දෙයක් බවට පත් වෙනවා. ඔයගොල්ලන් නම් මට විශ්වාසම නැහැ ඔක එක්කෙනෙක් ගැනවත් මං කියන්නේ දරුවෝ ගැන හිතන්නේ කියලා. ඔය ලනුව දෙන්න එපා ඔයගොල්ලෝ කාලා තියෙන මේ මේ මේ ජරාව දරුවන්ට ඉහෙඳ තියන්න එපා උණ්ඩ කියන්න අපි ඔක්කොම එක මානව පවුලේ ඔක්කොම මව්වරු වගේ පියවරු වගේ ඉන්න උන්න මේ පොඩ්ඩක් සමානාත්මතාවය කියලා දෙන්නේ අද විතර ඒ දරුවෝ අල්ලගෙන නටවන දෙමව්පියෝ තෝගයක් අමන මානව ඉතිහාසයේ සිංහලේ කවදාකවත් හිටියේ නැහැ. ඉසර කොයි ගමේ හිටිය දරුවා හිටියත් කොයි අම්මත් කන්න දෙනවා. අද අල්ලපු ගෙදර පෙන්නන්න බෑ. මොකද දරුවා මරයි කියලා බයයි. ඉතින් උන් හදන්නේ අර මාස්තුන් හදන කුකුල් පැටව බැටරි සිස්ටම් එකට දැම්මා වගේ අර කූඩු ඇතුලේ දාලා හදනවා. උන්ගේ ලස්සන ජීවිතෙත් නැහැ සෙල්ලවත් නැහැ. මේකෙම තව කොටසක් තමයි මෙන්න මේකට යම් උත්සාහයක් ගත්ත පිරිසක් තමයි අද දිවි ලෝකේ ඉන්නේ. මේ ලෝකේ ඉන්නකොට මග මානවකයා කියන මිනිස්සයා දැන් සක්‍ර දෙවියන්ගේ පරිසරයෙන් කතා කරන තරහුනොත් ඒ මාත් එක්ක තරහයි. කෙසේ නමුත් මේ ලෝකේ ඉන්නකම් 32 දෙනෙක් මිනිස්සු අරගෙන ඒ දඩු පාලම් හදලා තියෙනවා. පාරවල් වලින් ලින්කපලා තියෙනවා. මිනිස්සු වැඩ ගත්තා වයි කිය. ඉච්චරයි. ඒ මනුස්සයා ගිහිල්ලා සක්‍ර දෙවෙන්දර වුණා. අපි එම නෙවෙයි පාරක් හැදුවොත් බෝඩ් එකක් ගහනවා. කට කනේ hina වෙලා ෆොටෝ එකක් දාලා තිනවා මේ කෙරුවාවල් මගේ පුළුවන් කාරකා. හැබැයි මේ යටි පිටි අල්ලෙන් කියක් කර දීපන් නැත්නම් ඡන්දේ දීපන් කියලා. ඡන්දේ කියන්නේම කාමච්ඡන්දේනේ. කා ඡන්දේ කියවම කාමච්ඡන්දේ වෙන කවදාක කුසල ඡන්දයක් ඉල්ලලා තියෙන දේශපන්නච්චේ. මනාපෙත් ඉල්ලනවා. ඡන්දෙත් ඉල්ලනවා. අපි අවුරුදු හතර පාරට හම්බෙච්ච එකේ ඊළ ඡන්දෙ දීලා ඉතින් බලාපොරොත්තු වෙනවා රට සේවයක් වෙයි කියලා. ඒක නෙවෙයි දේවතානුස්සතිය තියෙන්නේ ඒ දෙවිගොල්ල මෙච්චර මේ කුලල් කන ලෝකේ මෙච්චර මේ එකිනෙකා පාරේන ලෝකේ ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා ශද්ධාවක් ඒගොල්ලෝ ගාව තියෙනවා තියෙනවා සුතයක් ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා ඥානයක් අපි පුළුවන් තරම් හදා බෙදාගෙන කමු ඒ නිසා දේවත්වයට පත් වෙනවයි කියලා කියන්නේ අපිට ලැබෙන කොයි දෙයක් දැන් දිවි ලෝක ඔය වෙන වෙනම නැහැනේ ඔක්කොම දිවි භෝජන දිවි මොකද්ද මේ නන්දනවනේ ඔක්කොඩම පොදුයි පොදුයි තියෙන්නේ පාවිච්චි කරන්න මම නම් ගිහිල්ලාවිල්ලා නැහැ මම මේ කියන පොත බලලා කෙසේ නමුත් අපිට හදලා තියෙන චිත්‍රෙච්චරයි මනුස්ස ලෝකේ විතරමයි මේ නිකාය ભેදයයි මූලධර්ම වාදයයි මිත්‍රෝ අඩු කුලේ මම ලොකු කුලේ මේ සේරම ගුණහරප තියෙන්නේ මේක විතරයි. එහෙනම් භාවනා කරන යෝගාචර වුණාට පස්සේ අපි ඔක්කොම එකතැනට බහිනවනේ. ඊටතරේ පැවිදුණාට බලන්න පැවිදුණාට පස්සේ ඔක්කොම එක જાති. කිසිම නැ වෙනසක් වුණා නම් තුච්චයි, බාහරයි. සාසනයක් නෙමෙයි. ඒ නිසා ඒක දැක් බලලා ඒක නිකන් මනෝ විකාරයක් විතරක් නෙවෙයි. එහෙම නැත්නම් මේ පිස්සුවක් කියලා කීප ගන්න නෙවෙයි. එහෙම නිකායක් තියෙනවා දේවනිකාය කියලා. ඒගොල්ල අතර සමානකමක් තියෙනවා. ඊට වැඩි ලොකු නිකාය තමයි බ්‍රහ්මනිකාය කියන්නේ. ඊටත් වැඩි ලොකුයි තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස විගදමිතු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවු. යම් කිසි කෙනෙක් හිතගෙන ඉඳගෙන යනකොට කනකොට යනකොට නිදාගෙන ඉන්නකොට සතිය වඩනවා නම් ඒතන් සතින් අදිත්තේය දේවනිකායනේ බ්‍රහ්මනිකායක උපදින්නේ අපි. කර්ණමිත සූත්‍රයේ ඔයගොල්ලෝ දිවාරයත් කියවනවනේ. තිත්තං හිටගෙන, චරං ඇවිදිමේ, සයානෝවා නිදාගෙන, නිසින්නෝවා ඉඳගෙන. තිත්තං චරං තිත්තං චරං නිසිනෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ. තද බල නින්දේ නැති තාක්කල්. ඒතං සතින් අදිත්තේය සතියෙන් ගත කරනවා නම් බ්‍රහ්මලු මේතං විහාරං ඉදම මේ ජීවිතය බ්‍රහ්මයි. ඉතින් අපිට යන්න බ්‍රහ්ම ලෝකයට යන්න කොච්චර දුර ගව් ගන්නක් තියනවලේ මොකක්වත් ඕනේ නැහැ. ගත කරන චිත්තක්ෂණය ඉන්න ඉරියව්වට දාගෙන ගත කරා නම් ඒක දිවි ලෝකයට යන්න මේ අපේ ඉස්සර හම්බ වෙන වොරන්ට් එක හම්බ වෙනවයි කියලා රස්සාව කරන කට්ටියට කෝච්චි යන්න මේ මාස 3ක් ඉන්නකොට ටිකට් එකක් දෙනවා. ඒව තුනක් එක දිච්චාම ඉස්සර ආසයන්තරය යන්න පුළුවන්. දැන්වත් මන් දන්නේ රාජ්‍ය කරන කාර්යකටේට තියනවාද කියලා. ඒකේ වොරන්ට් එකක් තමයි මේ සතියෙන් ගත කරනවායි කියලා කියන්නේ. හැබැයි ඒ නිසා මේකට කියනවා දේවතානුස්සති. ඒ බවට පත්වෙච්ච දෙවිගොල්ල දැනටත් ඉන්නවා. ඒගොල්ලේ එතෙන්ද ගියේ මේ മന്ത്രിතුමාගේ ලියුමෙන් නෙවෙයි. එතෙන් බුදුරජාණන්සේ අපායලයිස්තුයි දිවි ලෝකලයිස්තුයි හදලා ඇරියා නෙවෙයි. ඒගොල්ලෝ මේ විෂම ලෝකයේ අනිත් අයත් එක්ක සමසේ හදා බෙදාගත්තා. ඉතින් අපිට මේ යෝග ජීවිතය කියලා කියන්නේ නැත්නම් අපි මේව ගත කරනවායි කියලා කියන්නේ මහා පුදුමාකාර එක පඩවැල දෙකට කඩාගත්ත සහෝදර සහෝදරකමට වැඩි එකක් තියෙනවා. ඒ නිසා බුරුමේ ශාන්සේ අපි බුරුමේ ගිහිල්ලා එනකොට ඒ ශාන්ස හැමදාම කියනවා. යන්න හදනකොට ඉතින් වන්දනා කරනකොට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා හොඳයි හොඳයි ගියාට මොකද සතිය වඩන හැම වෙලාවෙම අපි එකට ඉන්නේ කියලා මතක තියාගන්න කියනවා. අපිට ලේනෑකම නැති වුණාට අපිට ඕනෑකම තියෙනවා. සතිමත් වෙන්න අපි විසිර යනවා නෙවෙයි අපි ලං වෙනවා. අපි එකම ධර්මපෞලේ ඥාතිත් බවටපත් වෙනවා. ඒකට මේ කිසිම කෙනෙකුට මේ නිසා මට කරන්න බෑයි කියලා නුසුදුසුකමක් ඇත්තෙත් නැහැ. මේක කරන්න මට දේ ආවල් දේ අඩුයි කියලා දෙයක්වත් නැහැ. මේ සතිය තියෙනවා නම් ඒ දෙයියෝ බුදුන්ද ධර්මයේද සංඝයාද සීලේද ත්‍යාගයේද එහෙම නැත්නම් දේවතානුස්සතිය කියන සේරගෙම එකියාව ප්‍රභවය මූල ශක්තිය අපි ළඟ තියෙනවා නමුත් හෙට මේ වෙනකොට මොනවා වෙන්නේ කියලා හිතන්න. හෙට මේ වෙනකොට අපි අපි හදා අපි දැන් ඉක්මනට පැනලා ගිහිලා කරන්න හදන ලෝකයක් තියෙනවානේ. එතකොටනේ මම කෙරුම වෙන්නේ මොනවද හදාගන්නේ කියලා බලන්න. පොඩ්ඩක් හෙට මේ වෙලාවට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලන්න. කොහොම ඉඳීද මොකක ඉඳීද කියලා මේක නම් නිකන් එලිමාංශයට කඳුරු වගේ ඔය ඉඳගත්ත තැන ඉඳගෙන දැන් පත පැත්තේ ඉන්න පණුවොත් මැරලා ආලි කරදරේ ඉන්නේ මාත් දන්නවා. කොච්චර සැපක් තියනවද කියලා බලන්න මෙහෙම ගත කරනකොට අපි ඒ ගත කරන ක්‍රමයේ මේ හිතනවාද කවුරු හරි මේක මේ ගූඪ ධර්මයක් හෝ গুপ্ত ධර්මයක් නෑ මේ සතිය තියෙන තාක්කල් මේ ච අනුස්සති වශයෙන් බෙදා දුන්නට මේ සතියේ තියෙන තාක්කල් ඒකේ පුදුමාකාර විදිහට ස්වභාව ධර්මයට අපි යා කරනවා ඒකම අපේ ජීවිතයේ ස්වභාවික කරනවා එතකොට අර හතර සංග්‍රහ වස්තු ඉබේම ඡාග පටනිස්සග ඡාග පිය වචන සමානාත්මතා පුදු විදිහට එනවා මොනම තැනකවත් මොනම අධ්‍යාපන ආයතනකවත් උගන්වන්නද කියලා බලන්න මමත් ගිහිලා තියෙනවා දැහැහෙන තැන් වලට කවදාවත් නැහැ. ඒකේ තියෙන්නේ ඔබ කුට්ටිය කඩන ඔබ ඉස්සර වෙන්න බලපන් කියලා. අපිත් වස්තු භෝග විඳන් කරලා හරි කමන්නේ දරුවා දාන්න හදන්නේ. මොකා තලාගෙන ගියත් කමන්නේ තෝ ඉස්සර වෙයි. ඉස්සර වෙච්ච ගමන් ඌ ඇවිල්ලා අම්මා මරනවා. තාත්තා මරනවා. අද හැම දරුවෙකුම දෙමාපියන්ට වෛර කරනවා කියලා දලයි රාමතුමා ප්‍රසිද්ධ ප්‍රකාශන කරනවා. මේ මේ දරුවන්ට උගන්වන්න නරක දේ. සතිය උගන්වන්නේ නැහැ. දැන් ඕගොල්ලෝත් කවදාවත් කැමති නැහැ ඕගොල්ලෝ ලටුවන්න සති ඉගෙන ගන්නවා දකින්න. ඒක 60 පෙන්නට පස්සේ කරත හැකි නෙමේ දැම්ම තේම නෙමෙයි කීයක් හරි කවුරු හරි මරාගෙන කීයක් හරි දීලා ඩිග්‍රියක් ගනි. ඩිප්ලෝමා එකක් ගනි. පාස්සේ ඉතින් 60 පෙන්නට පස්සේ බැරුව යවේ. භාවනා කරගන්න කියලා තරුණ කෙල්ලෙක් අවුරුදු 15 16 කෙල්ලෙක් භාවනා කරන්න ගියාම අම්මලා දාන පොලු මං විතර දන්නේ කවුරක්වත් ඒ කෙල්ලට කියන්නේ අර වීදුරු කඩවල වල බඩු තිනවනේ සුද්ධ කරලා විකුණනකොට විකුණාට පස්සේ කැඩුනට කමන්නේ විකුණන්න ඉස්සෙල්ලා පිරිසුදු කරලා තියානින්න ඕනේ. උඹ කාට හරි දුන්නට පස්සේ උඹ ඕන දෙයක් කරපන් එතකන් අපේ යුතුයකම් තියනවා කියලා අරකි කොහොම හරි හිර කෙරුවට පස්සේ දෙමාපියන්ට හරි සතුටක් තියෙනවා. අයියෝ ඌට ගෙවන්න වෙනවා. ඌට ගෙවන්න වෙනවා. අපි මේ දරුවන්න මොකද්ද මේ පෙන්වන්න හදන්නේ කියලා. ඉතින් උණ්ඩ එහෙම ලියන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන ඔය පරට්ටිය ලොකු වෙලා උන් දරුවද පමුත් ඒකම කරනවා. එච්චරයි. මම ඒක පැහැදිලිව මතක් කරලා දෙනවා. උඹලට තියෙන අසහනෙ තිබුණාට උඹලා ලොකු වෙච්ච දාසේ මගේ දුවත් හිතුමනා මොකද්ද මට තියෙන්නේ උඹේ දුවත් හිතුමනාවෙත් දීග ගිය දිනේ පියාණනුත් මමත් එදා විඳපු දුක දැනේ. මේක තියෙන්නේ මේ එකිනෙකාට එහෙම දුක් දීගෙන දිගින් දිගට යන කරදරයක්. මේක කඩන්න තියෙන තැන. එහෙම නැත්නම් මේ 12ක් වෙන මේ පටිච්චසමුපාදේ කොතනින් හරි කඩන්න එපා මේ රවුම කරකවන එක සත්‍යමත් වෙන්න. එතකොට මේ අපේ ඉතින ඔක්කොම ආසාවල්, ඔක්කොම පෞරුෂත්ව, ඔක්කොම ගති ලකුණු බුද්ධංගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන්, සංඝයාගේ නාමයෙන්, සීලේ නාමයෙන්, ත්‍යාගේ නාමයෙන්, දේවතානුස්සති නාමයෙන් පොඩ්ඩකට පැත්තකට තියෙනවා. පැත්තක තියලා මිනිස්සෙක් වෙන්න බෑ. මොන්නම ආශාවක්වත් තියෙනකම් මනුස්සකම නැහැ කියලා මතක තියාගන්න. මොනම දෙයක හරි ආසාවක් තියෙනවා නම් ඒ කියන්නේ තව එකෙක් හුරකෑමක් තියෙන. ලැබෙන දේ වුණා නම් ඒකට මනුස්සකම කියන. ඒකට අපි සතිය කියනවා. ඒ නිසා හය ආකාරයට බෙදලා තිබ්බට මේකේ තියෙන්නේ එක්‍රම ධර්ම නියාමයක් නැත්නම් මේ සතිය. ඒ සතිය සියල්ල සම මට්ටමට ගෙනත් දාන. එතකොට අපිට ලොකු සතුටක් දෙනවා බුදුහාමුදුරුවොත් මගේ සම මට්ටමේ. කිසියෙත්ම හිතන්න එපා බුදුරජාණන්සේ යටින් ඉසස්තනකට යන්න හදනවා කිය. උන්වහන්සේ මුල්ුණා ඒක ඇත්ත අපිට මේ කියලා දෙන්න ලොකු මහා කරුණාවෙන් කටයුතු කරා. සති ධර්මයට යනකොට සමාන මට්ටමේදී. ඒ නිසා පුළුවන් තරම් බලන්න බුද්ධානුසුතිය කියන මා තුල තියෙන බුදු ගුණ පුළුවන් ප්‍රමාණය. ධම්මානුස්සතිය කියන මා ළඟ තියෙන ධර්මයේ උකහාගත්ත ගතිය. සංඝානුස්සතිය කියලා කියන්නේ මේ සංඝයා වහන්සේලාට බුදුහාමුදුරුවෝ දීලා තියෙන ගුණ තියෙනවා. උත්තරීතර තමයි මා ළඟ ඔච්චර තියෙනවා. සීලානුසතිය බලන්න රටේ තොටේ ටොංගණන් සිල් වලට තිබුණාට සිල් වැඩක් නැහැ. මම දවසින් දවස වඩන්නේ නැත්තම් අදි සීලයක් පාඩපත් කරගන්නේ මොකද්ද? ඡාගානුසතිය කියලා කියන්නේ මම කොච්චරක් මගේ රුචි අරුචි කණ්ඩික දීලා දාන්න ලෑස්තිද? මගේ හනමිටිය, මගේ පොදිය චිත්තක්ෂණයකට හරි දේවතානුසතිය කියලා කියන්නේ ඒක පත් කරපු මිනිස්සු දැනනමක් තියෙන මිනිස්සුනේ දෙයියෝ. ඒ නිසා මේක බැරි දෙයක් නෙමෙයි ලෝකේ. ආන්නේ විදිහට කරන්න පටන් අරගත්තොත් මේ manuss ලෝකෙම දේවනිකායක් එහෙම නැත්නම් දේව සභාවක් වාටපත් කරගන්න පුළුවන්. ඒක එච්චරම අමාරු නෑ. සමානාත්ම මේ සමජීවිකතාවයේ සතර සංග්‍රහ වස්තු තියෙනවනම් ඒ ඒ ලෝකෙ කොහොමඩක්වත් දේවි ලෝකයක් වගේ තමයි. ඒ නිසා ඒකට අපිට කළ හැක්ක පුංචි පුංචි වශයෙන් අපිට කළ හැක්කක් තියෙනවා. ඒ ටික කරන්න පටන් අරගත්තට පස්සේ ඒක මේ දෙඤ්ඤන් සල්ලිය නෙමෙයි ඒ වෙලාවෙම තේරෙනවා මෙන්න මේ සතියෙන් ගත කරනකොට අපේ අතර තියෙන මේ සමානාත්මතාවයේ manussකම ආපුවාම ඒ manussකම තුල තා සමානාත්මතාවයේ තුල අසහනයට කොහොමඩක්වත් ඉන්න බෑ. අසහනයකට ඉඩක් නැහැ. ආතතියකට ඉඩක් නැහැ. මානසික රෝගයකට ඉඩක් නැහැ. කොටියෙන් කිව්වොත් කායික රෝගයකටත් ඉඩක් නැහැ. අපිට මේ කායික රෝග ඇවිල්ලා තියෙන්නේ මේ අවිද්‍යාව, දැඩි ලෝභය, එහෙම නැත්නම් දැඩි තෘෂ්ණා නිසා අභ්‍යාපාද අව්‍යාපාද කියන වචන දෙක ළඟ ළඟ තියෙන. ව්‍යාපාද එන්නෙම ව්‍යාපාදේ නිසා. අපේ ආයුර්වේදයේ කියනවා අස්ථාන කෝපේ නිසා. අපි ඔක්කොම සමාන මට්ටමකට දාලා ගත්තොත් අපිට අස්ථාන කෝපයක් වෙන්න දෙයක් නැහැ. කවුරු වැරද්දක් කරුවත් හොන් දෙයක් කරුවත් ඒක ඉතින් ස්වභාවේ. කියලා අපි ඒකෙන් හිත නරක කරගෙන මේ සතිය පවත්වන්න පටන් අරගත්තොත් ඔය කොච්චර හැටපීටලා හොටපීමෙන්වත් පමත් නැහැ. දැන් උනත් මේකට යන්න පුළුවන්. මොකද මේ සතිය අකාලික ධර්මයක්. ඒ නිසා මම බයිනවා තමයි හුඟක් වෙලාට මේ නාකියෝ නාකිච්චෝ කියනවා 60 පෙట్లా හොට බෙවන්නා කියලා කියන කිව්වට මොකද මාත් නාකියා තමයි. ඒ කෝක වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕනකම තියෙනෝනේ හරියට අතර ගත්තොත් මරේ බල්ලා දරේ පැලුවොත් පැලෙනවා. ඒ නිසා මේ තියෙන සතිය තව ඉදිරියට දියුණු කරගන්න මේ ච අනුසතුලින් කෝකද Tamanට වැටෙන්නේ ඒක දිගේ යන්න. ඔය හයම කරේ දාගෙන ගෙදර ගිහිල්ලා මේ දරිනම් හයක් ගෙදර ගෙනාවා කියලා පඬිතුකම් කියන්න යන්න එපා. වැටෙන්නේ කෝකද ඒක දිගේ යන්න එච්චරයි කියන්න තියෙන්නේ මේක ඒකත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ඒගොම දේශනාව පිළිය සමාවත්‍යත් පිටන් සටහන් කරනවා. සිල් දිනාට මේ හයාකාට දේශනා කරපු මේ භාවිත ධර්ම මේ සති කියන ධර්මතාවය හරහා ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය බලය පිණිස මේ වැඩමුළුවත් මේ දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා